හොඳයි අපි අද කතා කරන්න යන්නේ හරිම සුවිශේෂී සූත්‍ර දේශනාවක් ගැන. මේක තමයි භයභේරව සූත්‍රය. මෙහි විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේගේ අධ්‍යක්ීමක් බිය සහ තැති ගැනීම කියන දේ ජයගත්තේ කොහොමද කියන කතාව තමන්ගේම වචනවලින් අපිට විස්තර කරනවා. මේ කතාව පටන් ගන්නෙම හරිව අපූරු තැනකින්. දවසක් ජානෝසෝනි කියන බ්‍රාහමණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා අහනවා ස්වාමිනේ මේ කැලෑවල් මැද දුර බැහැර සෙනසුන්වල තනියම ඉන්න එක හරිම අමාරු දෙයක් නේද? සමාදයක් වඩලා නැති හාමුදුරු කෙනෙක්ගේ හිත ඒ කැලෑව නිශ්ශබ්දතාවයේ විසින්ම ගිලගනීවි වගේ මට හිතනවා කියලා. ඇත්තරම බලන්න මේක අපේ හිතවල තියෙන ප්‍රශ්නයක් නේද? තනිකමට නිශ්ශබ්දතාවයට තියෙන බය. ඉතින් ජානුසෝනික මේ ප්‍රශ්නයත් එක්ක අපිත් පොඩ්ඩක් හිතලා බලමුද? ඇත්තටම මේ තනිකමේදී නිහඬ පරිසරයකදී ඇතිවෙන බිය මොකක්ද? ඒක පිටතින් එන සද්දයකට සෙවණැල්ලකට ඇතිවෙන බයක්ද? එහෙම නැත්නම් ඇත්තම බය තියෙන්නේ අපේම මනස ඇතුලේද? මෙතනදී වෙන්නේ හරිම පුදුම දෙයක්. බුදුවජාණන් වහන්සේ ජානුස්සෝනි කියන දෙයක එකඟ වෙනවා. උන්වහන්සේ කියනවා "ආවෝ බ්‍රාහමණේ, ඔබ කියන කතාව ඇත්ත. වනාන්තරයේ තනියම ඉන්න එක ලේසි නෑ, අමාරුයි" කියලා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ එලිදරව් කරනවා තමන් වහන්සේ බුදු වෙන්න කලින් බෝසත් කාලෙදී තමන්ටත් හරියටම ඔය සිතුවිල්ලම ආවා කියලා. මෙන්න මේක තමයි මේ දේශනාවේ වැදගත්ම සම්දිස්ථානය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපිට බය ඇති වෙන්නේ පිටතින් තියෙන දෙයකින් නෙවෙයි. ඒ කියන්නේ වනාන්තරය, අඳුර, නිශ්ශබ්දතාවයේ නෙවෙයි ඇත්තම හේතුව. බිය හටගන්න සැබෑම මූලයේ තියෙන්නේ අපේ ඇතුළ තමයි. ඒ කියන්නේ කෙනෙකුගේම මානසික තත්වය තුලමයි. ඉතින් බුදු වෙන්න කලින් බෝසත් කාලෙදිම උන්වහන්සේ මේ ගැන ගැඹුරින් හිතනවා. ඇයි මේ බය මේ තැති ගැනීම ඇති වෙන්නේ මොනවද මේකට ඇත්තම හේතුව කියලා. එතකොට උන්වහන්සේ හඳුනා ගන්නවා මේවා වනාන්තරයක ඉන්න කෙනෙකුට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට බිය ඇති කරන අභ්‍යන්තර කිලිටි බව නැත්තම් මානසික දෝෂයන් ටිකක් කියලා. පළවෙනි කාණ්ඩේ තමයි අපේ චර්යාවේ, ඒ කියන්නේ අපේ හැසිරීමේ තියෙන දෝෂ. හිතන්න කෙනෙක්ගේ ක්‍රියා අපිරිසිදු නම් කියන දේවල් බොරු, කේලම්, හිස් වචන නම් හිතන දේවල් වෛරී, ద్వේෂ සහගත නම් සහ ජීවත් වෙන්න කරන දේවල් වැරදි නම් එයාට කොහොමද හිතේ සාමයක් තියෙන්නේ? හරියට වරදක් කරපු කෙනෙක් ඒක අහුවේ කියලා බයින් ඉන්නෝ වගේ මේ අපිරිසිදු ක්‍රියා නිසාම හිත ඇතුලෙන් බයක් හටගන්නවා. ඊළඟට උන්වහන්සේ දකිනවා හිතට එන ප්‍රධානම බාධක පහක්. අපි මේවට කියනවා පංච නීවරණ කියලා. ඒවා තමයි ඉන්ද්‍රිය පිනවන්න තියෙන දැඩි ආසාව, තරහව සහ වෛරය, ඇඟටයි හිතටයි දෙකටම එන අලසකම, හිතේ තියෙන නුසන්සුනකම එක තැනක තියාගන්න පෙරිගතිය සහ අවසාන වශයෙන් Taman ගැනත්, මේ යන මාර්ගය ගැනත් ඇතිවෙන සැකයක්. මේව හරියට වතුර භාජනයක් කලඹනවා වගේ හිත කලඹලා පැහැදිලිව දකින්න එක වලක්වලා බය ඇති වෙන්න හොඳම පරිසරය හදනවා. මේකත් හරිම වැදගත් කොටසක්. මේ කියන්නේ අපේ මමත්වය නැත්නම් ඊගෝ එක සම්බන්ධ දේවල්. තමන්වම උස්සලා කතා කරලා අනිත් අයව පහත් කරන එක පොඩි දෙයකට තිගැස්සিলা බය වෙන ස්වභාවය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පස්සේ දුවන එක සහ උත්සාහයක් වීරයක් නැතිකම මේ දේවල් තියෙන කෙනෙකුගේ හිත ඇතුලින් ශක්තිමත් නැහැ. ඉතින් ඇතුළතින් ශක්තියක් නැති වුනාම පිටතින් එන සුළු දෙයකට බය හිතන එක අහන්න දෙයක් නෙවෙයි. අවසාන වශයෙන් මේ කාරණා තුන මේවා කෙලින්ම සම්බන්ධ වෙන්නේ අපේ මනසේ පැහැදිලිකමට. ඒ කියන්නේ සිහිය නැති අවධානියෙන් තොර මනසක් එක අරමුණක තියාගන්න බැරි හැමතැනම විසිරෙන මනසක් සහ ප්‍රඥාව නැති එහෙම නැත්නම් මෝඩකමින් යුතු මනසක් මේ වගේ මනසක් හරිම ලේසියෙන් බයෙන් යටපත් වෙනවා හරියට මීදුම තියෙන දවසක පාර පේන්නේ නැතුව බය හිතනවා වගේ පැහැදිලි නැති මනසකට හැමදේම පේන්නේ භයානක විදිහට මෙන්න මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂය හිතන්න මේ අපි කතා කරපු හැම දෝෂයක් ගැනම විමසලා බලලා බෝසතාණන් වහන්සේට ලොකු දෙයක් තේරෙනවා. ඒ තමයි තමන් මේ එකදු දෝෂයකින්වත් කිලිටි වෙලා නැහැ කියන එක. තමන්ගේ හිත පිරිසුදුයි කියන ඒ අවබෝධයත් එක්කම අර කලින් තිබුණු බය, සැකය ඔක්කොම නැති වෙලා යනවා. ඒ පාරිශුද්ධභාවය තමයි කිසිම බියක් සැකක් නැතුව ඒ වනාන්තරයේ නොසැලී ඉන්න අවශ්‍ය ධෛර්යය සහ විශ්වාසය ලබා දෙන්නේ. හරි. දැන් අපි දන්නවා බයට ඇත්තම හේතුව මොකක්ද කියලා. ඒ වගේම ඒ හේතුව Taman ළඟ නැහැ කියලා දැක්කම බය නැති වෙන හැටිත් දන්නවා. දැන් බලමු ප්‍රායෝගිකව බිය හටගත්තම ඒකට මුහුණ දුන්නේ කොහමද කියලා. උන්වන්සේ බය පීහෙ ගියේ නෑ. නෑ. ඒ වෙනුවට බය හොයාගෙනම ගියා. මිනිස්සු අතරේ ප්‍රසිද්ධ හොල්මන් තියෙනවා භයානකයි කියන වන මැද තියෙන දේවාල විශාල ගස් යට වගේ තැන් විශේෂයෙන්ම මිනිස්සු බයයි කියන පෝය දවස්වල අමාවක දවස්වල රාත්‍රී කාලයේදී තෝරාගෙන ඒ බියට කෙලින්ම මුහුණ දෙන්න ගියා මේක තමයි උන්වහන්සේ අනුගමනය කරපු ක්‍රමය හරිම සරලයි ඒත් හරිම බලවත් භයානක තැනක ඉන්නකොට මොනරෙක් අත්තක් බිම දාන සද්දෙට වුණත් හිතේ බයක් හටගන්න පුරුවන් එහෙම බයක් ආපු ගමන් උන්වහන්සේ ඒක හඳුනා ගන්නවා ආ මේ තමයි බිය. හැබැයි ඒ බය නිසා ඉන්න ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ. සක්මන් කරනවා නම් බය පහ වෙනකල් සක්මන් කරමින්ම ඉන්නවා. හිටගෙන ඉන්නවා නම් හිටගෙනම ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලාම ඉන්නවා. බයෙන් පැනලා දුවන්නේ නැතුව ඒ මොහොතේම ඒ ඉරියව්වේදීම ඒ බයට මුහුණ දීලා ඒක ජය ගන්නවා. ඉතින් මේ විදිහට බයත් එක්ක සටන් කරලා ඒක ජය ගත්තාම මොකද වෙන්නේ? ඒ ප්‍රායෝගික අභ්‍යාසයේ ප්‍රතිඵලය තමයි මනස හරීම ගැඹුරු සමාධි අවස්ථාවන්ට, ඒ කියන්නේ ධානවලට පත්වීම. බයයි අර අපි කලින් කතා කරපු නීවරණයි යටපත් වුනාම මනස ටිකින් ටික පිරිසිදු වෙනවා. ඒක හරීම ගැඹුරු සමාධි අවස්ථා හතරකට යනවා. අපි ඒවට කියනවා ධාන කියලා. පළවෙනියට හුදකලාව ඉඳලා හිත එකඟ වීමෙන් ප්‍රීතියක් සැපයක් ලබනවා. ඊළඟට ඒක තවත් ගැඹුරු වෙලා සමාධියම ප්‍රීතියක් සැපයක් උපදිනවා. ඊට පස්සේ ඒ ප්‍රීතියත් අතහැරිලා හැමදේම දිහා මැදහත්ව බලන උපේක්ෂාවෙන් යුතු සැපයකටපත් වෙනවා. අවසානයේදී සැප දුක් දෙකම ඉක්මවපු පරම ශාන්ත පිරිසිදු සිහියකටයි උපේක්ෂාවකටයි මනසපත් වෙනවා. මේ හතරෙනි ධානයට ආවම හිත කොහොමද දන්නවද? හරියට කම්මලක රත් කරලා මලකඩ ඔක්කොම අයින් කරපු පිරිසුදු රත්තරන් කැටියක් වගේ. කිසිම කිලිටි බවක් නැහැ. හරිම මෘදුයි. ඕනම දෙයක් අවබෝධ කරගන්න නම්‍යශීලී. ඒ වගේම හරිම ස්ථිරයි. නොසැලෙනවා. ඔන්න ඔය වගේ මනසක් තමයි සුවිශේෂී ඥානයන් ලබන්න සූදානම් වෙන්නේ. හොඳයි. මෙහෙම සූදානම් වුණු මනසකින් තමයි උන්වහන්සේගේ උත්සාහයේ උච්චතම අවස්ථාවට එළමෙන්නේ. ඒ තමයි සම්බුද්ධත්වයේ ලෙස හඳුන්වන ගැඹුරු අවබෝධ ඥාන තුනක් පහළ වීම. රාත්‍රියේ පළමු යාමේදී උන්වහන්සේට පළමු ඥාණය පහළ වෙනවා. ඒ තමයි තමන්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව. එකක් දෙකක් නෙවෙයි සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් ආත්ම භාවයන්. තමන්ගේ නම්, ගෝත්‍ර, කෑවේ බීවේ මොනවද, විඳ සැපදුක් මොනවද කියන සියලුම විස්තර සහිතව දකින්න හැකියාව ලැබුණා. ඒත් එක්කම අතීතය ගැන තිබුණු අඳුර, ඒ කියන්නේ අවිද්‍යාව නැති වෙලා විද්‍යාව පහළ වුණා. ඊළඟට රාත්‍රියේ මෙදියම් යාමේදී උන්වහන්සේට දිවැස පහළ වෙනවා. ඒ තුලින් මුළු ලෝකයේම ඉන්න සත්වයන් තමන් කරන හොඳ නරක ක්‍රියාවලට අනුරූපව කොහොමද මැරිලා ආයෙත් සුගතියේ හෝ දුගතියේ උපදින්නේ කියන එක දකින්න හැකියාව ලැබුණා. ලෝකයේ කර්ම න්යාමයේ ගැන තිබුණ අවිද්‍යාව එතනින් දුරු වුණා. අවසානයේ රාත්‍රියේ අන්තිම යාමේදී උන්වහන්සේට ආර්ය සත්‍ය හතර ඒ ආකාරයෙන්ම අවබෝධ වෙනවා. මේ දුකයි, මේ දුකට හේතුවයි, මේ දුක නැති කිරීමයි මේ ඒකට තියෙන මාර්ගයයි කියලා. ඒ අවබෝධයත් එක්කම හිතේ තිබුණු සියලුම කෙලෙස්, ඒ කියන්නේ ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. එතකොටයි උන්වහන්සේට ඒ ශ්‍රේෂ්ඨ අවබෝධය පහළ වුණේ උපත ක්ෂය වුණා බඹසර වැසනීම කළා කලයුතු දේ කරවසන් මින්පසු නැවත ඉපදීමක් නෑ කියලා. හොඳයි මේ හැමදේම අවබෝධ කරගත්තට පස්සේ කතාව ආයමත් වෙනවා ජානුස්සෝනි බ්‍රාහමණය එක කරන සංවාදයේ වර්තමාන මොහොතට. බුදුරජාණන් වහන්සේ මෙතනදී හරිම අපූර්ව දෙයක් කියනවා. උන්වහන්සේ දන්නවා කවුරු හරි මෙහෙම හිතන්න පුළුවන් කියලා. ආ ශ්‍රමණ ගෞතමයන් තාමත් මේ කැලෑවල ඉන්නේ සමහර වෙලාවට තාමත් රාග, ద్వේෂ, මෝහ සම්පූර්ණයෙන් නැති කරගෙන නැතුව ඇති කියලා. නමුත් උන්වහන්සේ කියනවා එහෙම හිතන්න එපා කියලා. ඒකට උත්තරය තමයි මේ. උන්වහන්සේ කියනවා මම කාරණා දෙකක් නිසා වනාන්තරයේ ඉන්නේ කියලා. පළවෙනි එක මේ ජීවිතයේදීම මගේම සැනසිලිදායක ශාන්ත වාසය පිණිස දෙවෙනි එක මගෙන් පස්සේ එන අනාගත પરම්පරාවට අනුකම්පාවෙන්. ඒ කියන්නේ ඔවුන්ටත් මේ මාර්ගයේ යන්න ආදර්ශයක් වෙන්න. ඉතින් මේ මුළු දේශනාවෙන්ම අපිට ගන්න තියෙන පාඩම මොකක්ද? බුදුරජාණන් වහන්සේට ඒක භෞතික වනාන්තරයක් වුණා. ඒත් අපේ ජීවිතවල අපේ අභ්‍යන්තර සාමය හොයාගන්න අපි නිර්භයව ඇතුළට ගිහින් මුහුණ දෙන්න ඕන වනාන්තරේ මොකක්ද? ඒක අපේ රැකියාවේ තියෙන ප්‍රශ්නයක්ද? පෞල් ජීවිතයේ අභියෝගයක්ද? නැත්නම් අපේම හිතේ තියෙන බියක්ද? ඒ ගැන හිතන එක අපි හැමෝටම වටිනා අභ්‍යාසයක් වේවි.